බුද්ධික මහත්මයා ස්වාමීන් වහන්සේ YouTube එකේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් ගැන අපි දැනගන්නවා කියන්නේ අපි හිතින් යම් කෙනෙක් ගැන සිතා ගැනීම නේද? හොඳ හෝ නරක ලෙස අපි හිතින් ගන්නා සිතවිල්ලක් නේද? එහෙම අපි සිතින් තමන් හඳුනාගන්නේ නමුත් ඒක කල්පිතයක් පමණක් හැටියට ගන්නවා නම් ඒක නිවැරදි තීරණයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දීලා තියෙන ක්‍රමක් තියෙනවා. ඒ සමාජයේ හැටියට අපි ගත්තොත් මහා ධර්මඥානයක් නැති වුණාට අපිට නිකන් සමාජ දැනුමක් තියෙනවා නම් අපිට වැටහෙනවානේ පුද්ගලයෙක් ගැන නිකන් අපිට හිතෙන දේ කියලා කියන්නේ බැලූ බැල්මට හිතෙන දේ නෙමෙයි. ඒ පුද්ගලයා ඇසුරු කරලා කතා කරලා වැඩ කරලා යම් යම් අවස්ථාවල තීරණ ගන්න විදිය ප්‍රතික්‍රියා දක්වන විදිය මේ විදිහට තමයි කෙනෙක් හඳුනාගත යුත්තේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංවාසේනකෝ මහරජ සීලං වේදිතං යම් කිසි කෙනෙකුගේ සීලය සංවරය හැදිච්චකම සදාචාරය හඳුනා ගන්න වෙන්නේ ඒකට ජීවත් වීම තුළ කලක් එකට ජීවත් වෙනකොට තමයි ඒතනත්තා කායික වශයෙන් දේවල් වලට ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද වාචසික වශයෙන් මානසික වශයෙන් මොන විදිහේ සංයමයක් ඇතුවද කටයුතු කරන්න කියලා අපිට හඳුනා ගන්න පුළුවන් ඊළඟට සාකච්ඡාය කෝපන මහරජ පඤ්ඤා වේදිතබ්බ. ඒතකොට සාකච්ඡාවෙන් තමයි ප්‍රඥාව හඳුනා ගන්න පුළුවන්. ප්‍රශ්න කිරීමෙන්, විමසීමෙන්, කතා කිරීමෙන්, විවිධ මාතෘකා මතු කිරීමෙන් ඒවෙන් තමයි කෙනෙකුගේ ප්‍රඥාව කොහොමද ඒවා දිහා දකින්නේ? කොහොමද ඒවා දිහා බලන්නේ? කියන මේ ඥානය හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඔය විදිහට බුදුදහමට අනුව කල්පනා කරලා බැලුවත් ඒ වගේම එච්චර ගැඹුරට යන්නේ නැතුව සාමාන්‍ය සමාජ දැනුම් මට්ටම අනුව බැලුවා වුණත් අපිට නිකන් කෙනෙක් සම්බන්ධව මට හිතෙන දේ කියලා කියන්නේ නිකන් කල්පිතයක් විතරක් නම් එතන තියෙන යථාර්ථය නෙමෙයි. ඒ කල්පිතය සහේතුක වෙන්නට. එතකොට ඒ සහේතුක බව කියලා කියන්නේ තමන් අත්දැකීම තුලින් අසුරු කිරීම තුලින් ප්‍රශ්න කිරීම තුලින් සාකච්ඡා කිරීම තුලින් ඒතනත්තා දේවල් දිහා බලන විදිහ ප්‍රතිචාර දක්වන විදිහ ඔහු ඒවා කරනකොට මොන විදිහේ පදනමක් මතද කරන්නේ මොන ආකල්පයක් මතද කරන්නේ ඒවා හඳුනා ගන්නා ප්‍රමාණයට තමයි අපිට පුළුවන් වෙන්නේ තව කෙනෙක් පිළිබඳව යම්කිසි අදහසක් ඇති කරගන්න. හැබැයි ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීඝේන නො අද්දුනා එකවරම නෙමෙයි ඒක කරන්න පුළුවන් දිගු කලකින්. පඤ්ඤවතෝ නොදුප්පඤ්ඤස දුෂ්ප්‍රඥයෙක් විසිනුත් නෙමෙයි ඒක කරන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්තයෙකුටයි එතකොට දැන් මේ ඇසුරු කරලා කතා කරලා කෙනෙක් හඳුනා ගන්නවා කියන එක ඒක කෙටි කාලෙකිනුත් බෑ දිගු කලක් ඒවැ යෙදෙන්න ඕනේ. ඒත් ප්‍රඥාවන්තයෙකුට විනා දුෂ්ප්‍රඥයෙකුට එහෙම පුද්ගලයව හඳුනා ගන්න පහසු නෑ. ඉතින් ඒ නිසා තමන්ගේ ප්‍රඥාව යම් ප්‍රමාණයකද අත්දැකීම් යම් ප්‍රමාණයකද අපි පුද්ගලයන් පිළිබඳව ගන්නා තීරණ ඒ මත තමයි නිවැරදිද වැරදිද දොස් සහිතද නිදොස්ද මොන ප්‍රමාණයකටද දොස් තියෙන්නේ මොන ප්‍රමාණයකටද නිදොස් වෙන්නේ කියන මේ සියල්ල තීරණය වෙන්නේ තම තමන්ගේ අත්දැකීම් ප්‍රඥාව සහ විමසිලිමත් බව සති සම්පජඤ්ඤේ ප්‍රමාණය. අවසරයි ස්වාමීන් වහන්සේ මටත් පොඩි ප්‍රශ්නයක් ඒකෙදි නැගුණා. දැන් අපි අපිත් එක්ක නෙවෙයි නම් මේ සසඳන්නේ ඒක අර මිනීම කියන මානෙ කියන එකට වැටෙන්නේ නැද්ද? ඒ කියන්නේ අපි යම් කෙනෙක් ගැන යාගේ හොඳ හෝ නරක හෝ ඒ කියන්නේ අපි යම් අදහසක් ලබා ගන්නවා නම් ඒක මැනීමකට වැටෙන්නේ නෑ නේද කියලා. දැන් මෙහෙමයි මැනීම කියන එක අරහත්ත්වයට දක්වාම යම්පම් ප්‍රමාණයට අපි තුල ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක අනර්ථකාරී වෙන්නේ සෙය්‍යමාන සවිසමාන හීනමාන. සෙය්‍යමාන කියලා කියන්නේ අනිත්‍ය සහ තමන් සංසන්දනය කරලා එයාට වඩා මම උසස් කියලා ගන්න. සදිසමාන කියන්නේ එයාට මම සමානයි කියලා ගන්න. හීනමාන කියලා කියන්නේ එයාට වඩා මම පහත් කියලා ගන්න. මෙතනයි අර්බුදය මතුවෙන්නේ. එතකොට එහෙම නැතුව අපට ඕනෑම දෙයක ප්‍රමාණය හඳුනා ගන්නට යම්කිසි නිම්මකට සාපේක්ෂව යමක් දිහා බලන්න වෙනවා. දැන් අපි මීට පෙරත් කතා කරලා තියෙනවා සීලය කියන එක මොකකින්ද මනින්නේ? ඒක මනින්න මිනුම් දඬු තුනක් තියෙනවා. එකක් තමයි විශ්ව ධර්ම න්‍යාය, අනිත් එක තමයි සමාජ සම්මුති සහ රටක නීති, අනිත් එක තමයි තමන්ගේ පුද්ගලික චිත්තාදිෂ්ඨාන. එතකොට මේවට සාපේක්ෂවයි අපිට හඳුනා ගන්න වෙන්නේ. එහෙම දැන් මේ මේ විශ්වය තුල ලෞකික ධර්මයන් තුල নিরপেক্ষ වූ කිසිවක් නැහැ. නිර්වාණය පමණයි සාපේක්ෂ නොවන নিরপেক্ষ ධර්මයක් පවතින. මොකද ඒක හේතු ප්‍රත්‍යයන් මත නොපවතින නිසා. එහි හටගත්තු සංස්කාර ධර්ම නැති නිසා. එහෙම නැතුව සංස්කාර ධර්මයන්ගෙන් යුක්ත වූ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ මේ ලෝකයට අයත් කිසිම දෙයක් අපිට নিরপেক্ষ තීරණ වලට එන්න බෑ. ඒවා හැමතිස්සෙම සාපේක්ෂයි. ඒ සාපේක්ෂ වෙන්නේ අදාළ හේතුවට. අදාළ ඵලයට. ඉතින් ඒ නිසා අපට යම්කිසි දෙයක නිර්වද්‍යතාවයේ මනින්නට මිම්මක් තියෙනවා. එහෙම යම් මින්මකට සාපේක්ෂව අපි නිර්වද්‍යතාවයේ මැනීම කියන එක එතන තියෙන මැනීමක් තමයි. හැබැයි ඒක අර ක්ලේශ මූලික මානය කියන එක නෙමෙයි. අර මාන කියලා කියන්නේ මැනීම තමයි. හැබැයි අපි මේ මනින්නේ මොකක්ද? ඒ ගුණෙහි තියෙන ප්‍රමාණය, ප්‍රමිතිය. ඒක අපිට සසඳන්න නැතුව තේරුම් ගන්න පුළුවන් මොන හැබැයි සසඳන්නේ කුමක් පිළිබඳව මාත් එක්ක නෙමෙයි. අනුන් එක්ක නෙමෙයි. ඒ මාත් එක්ක අනුන් එක්ක සංසන්දනය කරන්න ගියම පටලැවෙනවා. එතකොට අපි කෙනෙක්ව සංසන්දනය කරන අපි කැමති චරිතයකට. එතකොට ඒ චරිතයට සංසන්දනය කළාම අපි යම් චරිතයක් උපාදාන කරගෙන තියෙනවා. ඊට අනුව තමයි දැන් අනිත් කෙනා ගැන තීරණ ගන්න. ඉතින් එතකොට ඒක නිර්වද්‍ය තීරණයක් නෙමෙයි අර අපේ තේරීමට සාපේක්ෂයි. එහෙම නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තනත්තා සත්පුරුෂයෙක් මේ තනත්තා අසත්පුරුෂයෙක් කියලා නිකම්ම තීරණය කරලා හරියන්නේ ඒක තීරණය කරන්න ඕන සත්පුරුෂ ධර්ම මොනවද අසත්පුරුෂ ධර්ම මොනවද කියලා ඉගෙනගන්න. සත්පුරුෂයා තුල තියෙන ඕන සත්පුරුෂ ධර්ම මොනවද? ඒවා ඉගෙන ගන්නට. සත්පුරුෂ ධර්ම තමයි નિවරදිව හිතන බව, નિවරදිව කතා කරන බව, નિවරදිව ක්‍රියා කරනවා. මොකද්ද નિවරදිව කියලා කියන්නේ Tamanටත් අයහපතක් නොවෙන්න, ලෝකෙටත් අයහපතක් නොවන්න දෙපසටම යහපතක් නේ. Tamanටත් ලෝකෙටත් යහපත පිණිස හිතනවා නම් යහපත පිණිස කතා කරනවා නම් යහපත පිණිස ක්‍රියා කරනවා නම් අන්න සත්පුරුෂ ධර්මය. එතකොට ඒක මත පිහිටලා තමයි ඊට සාපේක්ෂව තමයි අපිට මෙයා සත්පුරුෂයෙක්ද නැද්ද කියලා තීරණය කරන්න වෙන්නේ අදාළ ගුණාංග. එතකොට අසත්පුරුෂයා කියලා තීරණය කරන්න වෙන්නේ ඒකේ අනිත් පැත්තම. ඉතින් එහෙම ලෝකයට අදාළ දේවල් අපි අදාළ මින්මට අනුව තීරණය කරනවා ඇරෙන්න වෙන අපිට තීරණය කරන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඔය සැසඳීම් සියල්ල අවසන් වෙනෝ අරහත් මාර්ගඥාණයෙන් කුමක් නිසාද? එතනින් පස්සේ අපිට මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා ඒ තීරණය කර කර මොකුත් ඉන්නේ නැහැ. මොකද එතනින් එහාට Taman සියල්ල අතහැරලා මේක තේරුමක් නැහැ අදාළ නැහැ කියලා අතහැරලා දාලා ඉන්නේ. අතහැරලා දැම්මට පස්සේ ඒක එතනින් ඉවරයි. ආය සසඳන්න දෙයක් නැහැ. හැබැයි උන්වහන්සේට පවා සිද්ධ වෙනවා ලෝකෙට උදව් කරනවා. අරහත්ත්වයටපත් වෙනා එතනින් පස්සේ ලෝකෙට උදව් කරනවා නම් එතනදී පුද්ගලයව හඳුනා ගන්නට වෙන්නේ තමන්ගේ ඥාණයට සාපේක්ෂව, තමන්ගේ අත්දැකීමට සාපේක්ෂව. ඒ නිසා තමයි සමහර රහතන් වහන්සේලාට පවා සමහර චරිත හඳුනා ගන්නට බෑ හරියට. දැන් සරියුත් හාමුදුරුව මහා ප්‍රඥයි. හැබැයි අර ස්වර්ණකාර භික්ෂුවට යෝග්‍ය කමඨහන හඳුනා ගන්න බෑ. ඇයි හඳුනා ගන්න බැරි? ඒ ප්‍රමාණයට උන්වහන්සේ ඒක ප්‍රත්‍යවේක්ෂා කරලා හඳුනා ගන්නට තරම් උන්වහන්සේගේ ඥාණය ඒ මට්ටමේ නෙමෙයි. තථාගතයන් වහන්සේට තමයි පුළුවන්කම තියෙන්නේ උන්වහන්සේ තුල තියෙන විශේෂ ඥාන. ඒ විශේෂ ඥාන අතර ආස්‍යානුසය ඥානය බුදුරජාණන් වහන්සේට ආවේනික ඥානයි. එතකොට පරචිත්ත විඥානනය තුල අනිත් කෙනාගේ සුවිශේෂත්වයක් දැකේ. ඒක ඒ ආසයනුසය ඥානය වගේ එකක් රහතන් වහන්සේ නමකට නැහැ බුදුරජාණන් වහන්සේට පමණයි. ඒක බුදුහාමුදුරන්ට ආවේනික වෙච්ච අසාධාරණ ඥාන වලින් එකක්. ඉතින් මේ බඳු ඥානයකින් දැකිය යුතු දේ අර සාමාන්‍ය ඥානයකින් දකින්න බෑ. ඒතකොට රහතන් වහන්සේ ලෝකයේ දකින්නේ තමන්ගේ ඥානයට සාපේක්ෂව. සම්මා සම්බුදු කෙනෙක් පමණයි අර සමස්තය දකින්නට පුළුවන් පුළුල් ඥානයක් අවබෝධ කරගන්නේ. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නේ තුන්වහන්සේගේ ඥාණයට අනුව. හැබැයි මේ ඥාණයට අනුව සමස්තය ඒ තුල කිඳා බහිනවා. දැනගත යුතු දේ යම් පමණකද තථාගතයන් වහන්සේගේ ඥානයේ පමණයි. තථාගතයන් වහන්සේගේ ඥානයේ යම් පමණද දැනගත යුතු දේ පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඥාණයට එහයින් යන්න කිසිවක් නැහැ. ඒ තරම් ඥානෙ පුළුල් නිසා. හැබැයි රහතන් වහන්සේගේ තරම් ඥානෙ පුළුල් නැති නිසා උන්වහන්සේට ලෝකය දකින්න වෙන්නේ උන්වහන්සේගේ ඥානෙ ප්‍රමාණය. ඒ නිසා ලෝකයට අයත් දේවල් අපට හැමතිස්සෙම යම් ප්‍රමාණාත්මකව තමයි හඳුනා ගන්නට වෙන්නේ. ඒක වරදක් නෙමෙයි. අතන නිවන් දකින්නට බාධා වෙන ප්‍රබල ක්ලේශයක් වෙන්නේ සිය්‍යමාන සදිසමාන හීනමාන වශයෙන් අර තමන් අනුන් කියන පුද්ගල ස්වභාවයෙන් සංසන්දනය කරලා වැරදි නිගමන වලට පැමිණෙනවා. එතකොට ඒ ඒ සැසඳීමේ තවත් පැත්තක් තියෙනවා. දැන් මානෙ තියෙන කොටස් දෙකක් යථාව මානය සහ අයථාව මානය. අයථාව මානය කියලා කියන්නේ ඇත්තටම එතන ඊට අදාළ කාරණා නැතුව තමන් එහෙම තියනවා කියලා හිතනවා. ඒක බරපතල අර්බුදයක්. හැබැයි යථාමානය කියලා කියන්නේ අනිත් කෙනාට වඩා තමන් තුළ යම් ගුණයක් තියනවා තියෙන බව දැනගෙන අනිත් කෙනාට වඩා මම ගුණයෙන් උසස් කියලා හිතනවා. එතනත් මැනීමක් තමයි තියෙන්නේ. හැබැයි ඒක ඇත්ත කාරණේ. එතකොට මට වඩා අනිත් කෙනා සීලයෙන් ගුණයෙන් උසස් බව දැනගෙන මගේ සීලයේ ගුණය එච්චර උසස් නෑ. ඔහුගේ සීලයේ ගුණය ඊට වඩා උසස් කියලා දකිනවා. එතකොට එතනත් මැනීමක් තමයි. හැබැයි එතන ප්‍රඥාව අවදි දැන් අපේ මහබෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා අලාරකාලාම උද්දකරාම ආදී තාපසීන් ළඟට ගියාට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා ආලාරකාලාම තාපසයාටත් සද්ධාව තියෙනවා. මටත් සද්ධාව තියෙනවා. ඔහුට සීලය තියෙනවා. මටත් සීලය තියෙනවා. ඔහුට ප්‍රඥාව තියෙනවා. මටත් ප්‍රඥාව තියෙනවා. ඒතර ඔහු සද්ධා සීල ප්‍රඥාවලින් යම් තැනකට එළඹුණා නම් මට එතනට යන්න බැරි වෙන්න හේතුවක් නැහැ. ඇයි ඒ? ඒ తত্ত্বය ගොඩනැගිලා තියෙන්නේ මෙන්න මේ සාධකම. ඒ සාධක යම් කෙනෙක් තුල ගොඩනගන්න පුළුවන් නම් ඒ මට්ටමින් එයාටත් ඒ ඵලය ලබන්න පුළුවන්. ඒතර එතන තියෙන හේතුඵල ඥානය. ඒතර සැසඳීමක් වගේ පෙනුණා. එතකොට හේතුවට අනුව ඒ ඵලය සංසන්දනය කරනවා කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙම අපිට බලන්න නැතුව වෙන බලන්න ක්‍රමයක් නැහැ. මොකද මේ විශ්ව ධර්මය මේ සියලු සංස්කාර ධර්මයන් සාපේක්ෂයි. හේතුවට අදාළ ඵලය ලැබෙනව මිසක් එහෙම නැතුව ලැබෙන්නේ නැති නිසා. වැටහුණාද ඒක? එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම හොඳින් වැටහුණා. බොහොම පිං.